අවස්ථයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සිල්මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි කවුරුත් දන්න පරිදි අපි තවත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් නැත්නම් ධර්ම සාකච්ඡා ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ අපි පුරුදු පරිදි ලිඛිත ඉදිරිපත් වෙච්ච ප්‍රශ්න වලින් පටන් අරගනිමු ඒ අතර වාරයේදී කාටරි අවශ්‍යතාවයක් තියෙනවා නම් අවස්ථාවේ හැටියට ඒ කාලේ පාවිච්චි කරන විදිහට අපි ධර්ම ගෞරවය යුතුව ආරාධනා කරමු විජි මාත්‍යට මතක් කරමු අපි ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට. අවසරයි අපි හඳුරන්නේ. අවසර ස්වාමින් වහන්සේ මම මුලින්ම සක්මනේ යෙදෙන්නේ හිටගෙන ඉන්න ස්වභාව පිහිටුවාගෙන ඉන්පසු ඇවිදිනවා කියා බොහෝ වේලාවක් යහට මෙහාට ගොස් වම දකුණ මෙනෙහි කරමි. ස්වාමින් වහන්සේ සමහර වෙලාවට හදවතේ බොහෝ ගැස්මක් පවතී. එය තිබුණද මම සක්මන් කරමි. මින්පසු පරයන්කයට ගිය විටද සමහර වෙලාවට මේ ස්වභාවය පවතී. එහෙත් මම දිගටම තිම්බීම හැකිලිම අරමුණට ගනිමි. සමහර වේලාවට මේ ස්වභාවය වෙනස් වෙයි. විටක පිම්බීම පමණක් ප්‍රකටව දැනේ. හැකිලෙන ස්වභාවය වෙනව හැටේ. එවිට පිම්බීම ඉහළට ඉහළට ගොස් යටිකය නොදැනී යයි. උඩුකයේ බොහෝ දේ සිදුවේ. රත් වීම, ගැස්සීම ආදී බොහෝ විපර්යාස සිදුවී මොහොතක් මොහොතක් මොහොතකින් අපහසුතාවයක් පවතී. තවත් මොහොතකින් ඉන්න ආසනය සමග ඉහළට යන බව දැනේ. එවිට හදවත ගැස්සෙනවා. බයක් දැනෙනවා. මුකුත් තේරෙන්නේ නැති බවක් දැනෙනවා. අවසර දීමේ පහදා දෙන්න නිවන් සුව ප්‍රාර්ථනා කරමි. අවසානයේ වාක්‍ය දෙකට එනකන් අහගෙන ඉන්න එක හෝ ලියන එකේ ගැටලුවක් නැහැ. එතකොට ඒ වගේ සක්මනේ හෝ පරියංකේ අරමුණට මූණ දෙගෙන ඉඳගෙන ඒකේ වෙනස දකිනකොට මොකද්ද කාංශයක් මොකද්ද පාළුවක් එහෙම නැත්නම් මොකද්ද අභියෝගශීලී අනතුරුදායක තත්වයක් වටේනවා ඒක තමයි ඇත්තටම අපේ සද්ධාව මනින මිම්ම අපි සාමාන්‍ය ප්‍රසාද සද්ධාව නැත්නම් අමූලික සද්ධාවෙන් හරියට යෙදිලා ඕනේ වැඩක් කරනවා නමුත් මේ භාවනා කරන යනකොට කාය ජීවිත নিরপেক্ষව දකින්න දේවල් වලදී ওই සද්ධාවමදි. ওই සද්ධාවෙන් යන්න බෑ. ඒ නිසා මේ වෙලාවේදී ඇති වෙන මේ චකිතේ මේ ප්‍රශ්න කරන ගතිය මේ සැකමුසු ගතිය තමන්ගේ නැත්නම් සැකමුසු ගතිය කියලා කියන්නේ සද්ධාවේ අනිත් පැත්ත බව තේරුම් අරගෙන මට මේක ඉදිරියට දිගටම කරගෙන යන්න ඇතිවෙන්න ශ්‍රද්ධාව කුසල ඡන්දේ තියනවාද කියලා එතෙන්දි ගණන් ගන්න බෑ නමුත් පරියන්කේ මුලදී අදිෂ්ඨාන කරන්න ඕනේ මොකද කිසියම් සාධාරණ හේතුවක් නැතුව හිත සැක උපදවනවා. ඒ කිසිම පසුබිමකින් තොරව ඒ කියන්නේ කාය පුදණ්ඩ ජීවිතේ පුදණ්ඩ කැමති නැහැ සද්ධාව අඩුයි. ඒ නිසා අනිත් දවසේ යනකොට සද්ධාවකින් යුක්තව යන්නේ. එතකොට ගොඩක් යහට යන්න බෑ. නමුත් මේ විදිහට ටිකක් යන්න පුළුවන්. ආයෙත් දවසේ ආයෙත් යනකොට Tamanට තේරෙනවා මේකට අදිෂ්ඨාන ශක්තියක් ඉදිරියට යන ගැම්මක් එහෙම නැත්නම් කලපුරුද්දක් අහපුරුද්දක් තියෙන්න ඕනේ. කියලා බලනකොට මේ බය වෙලා තියෙන්නේ අහවල් කියලා කාරණාවකට නෙවෙයි. නිකම්ම නිකම් හුබස් බයක්. ටික ටික යන කෙනා ඒ කැපවීම හරහා අත්දැකීම හරහා ලබන ඒ ප්‍රතිශක්තිය ඒ ලබන උපේක්ෂාව මොන දෙයකටවත් හරියන්නේ ඒකටම ගිහිල්ලා ඒකම තමන්ම සද්ධාව ඇති කරන තමන්ම කාය ජීවිත නිර්පේක්ෂ ඉදිරියට යනකොට තේනවා කිසිම හේතුවක් නැති දේවල් වලට අපි මේ හොඳ දේවල් සිද්ධ වෙද්දී පස ගන්න. නරකට නම් අපි වග විභාගයක් නැතුව එහෙ පණිනවා. ඒ නිසා මේ හොඳ වැඩ කරනකොට සද්දා උරගා බලන්න ඕනේ. තැකේ දුරු කර ගන්න ඕනේ. නිසක බව ඇති කර ගන්න ඕනේ. ඒ සඳහා සීලය වාංගුවට තියාගන්න සතිය කැඩෙන්නේ නැති බව දැනගන්න සද්ධාව වර්ණගා ගන්න පෝෂණය කර ගන්න. එතකොට තමන් ඉදිරියට යන්නේ තමන්ගේම ශක්තිය. ඒකට මේ ඉල්ලීමක් මේ තියෙන්නේ. ප්‍රසාද සද්ධාව බලවත් සද්ධාාවක් බවට පත් වෙන්න සාමාන්‍ය පුංචි වීරිය නික්කම වීරියක් බවට පත් වෙන්න අවශ්‍ය ශක්තිය ඉල්ලන්නේ ඒක මේ අදිෂ්ඨානයේම ලෑස්ති වී යෑමෙන්ම සම්පාදනය කරන්නයි තියෙන්නේ පිට කෙනෙකුට කරන්න උදව්වක් නැහැ නමුත් ලෑස්ති වෙලා හරියට ගියාම ඔක හැප්පෙන්න දෙයක්වත් නැහැ ඒ නිසා ධෛර්යයෙන් ශ්‍රද්ධාවෙන් ඉදිරියට යන්න කියන එක තමයි මතක් කරන්න තියෙන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ වාඩි වෙලා ආනාපාන සති අරමුණට හිත යොමු කරනවත් එක්කම අරමුණට යන්නට පෙරම අඟල් එකමාරක දෙකක පමණ අරයකින් යුත් රවුමක් නිදහස් වීමක හිත නිදහස් වෙනවා. නැවත ටික වේලාවකින් හිත ආනාපාන සතිය අරමුණට දැනෙනවා. වාර දෙක තුනකින් නැවත නිදහස් වීමක නවතිනවා. නමුත් සමහර විට ආනාපාන සතිය අරමුණෙන් සිතිවිලි වලට යනවා. පින්වත් කාමින් වහන්සේ මේ පාදා දෙන්න. වහන්සේට නිවන් අවබෝධ වේවා. මේකෙත් අර ඉස්සල ප්‍රශ්න වගේ මොකද්ද ආනපානෙට යන්න පුළුවන් ගති වෙනතට වැඩි වැඩි නම් මේ සිදුවෙන දේවල් Tamanට පේනවා නම් පිටින් පහදා දීමක් කරන්න බෑ මොකද්ද මෙතන මතුවෙන ප්‍රශ්නේ මොකද්ද මෙතන ඕනේ අත්උදව්ව මොකද්ද මෙතෙන්ට ඕනේ අනුග්‍රහය කියන එක අහනකොට තේරෙන්නේ නැහැ එනිසා මේ ප්‍රශ්න ලියපේකනාට කියන්න පුළුවන් නම් මෙන්න මේකයි මට දැන් වෙලා තියෙන්නේ මට කොත හැකයක් තියෙනවා එහෙම නැත්නම් මට බයක් තියෙනවා එහෙම නැත්නම් මට මේ වෙන කායික පීඩාවක් තියෙනවා කියලා මේ ලියවිලා නැහැ කවුරු හරි ඒක දැනගන්න කැමති නම් මේ විසඳන්න ඕනේ මොකද්ද කියන එක ලියවිලා නැහැ පේන විදියට කිසිම ප්‍රශ්නයක් නැහැ හොඳට වැඩේ යනවා ඉතින් නමුත් අන්තිමට කියලා තියෙනවා මේක විස්තර කරන්නයි කියලා. මොකද්ද විස්තර කරන්න කියන එක මට එච්චර එල්ල වෙන්නේ ඉදිරිපත් කරනවා නම් හොඳයි සභාවට. එහෙම නැත්නම් මේකට නැවත නැවතත් මුණ දෙන අදහසින් ලෑස්ති වෙලා යන්න. ඒකට සොන පේන්න ප්‍රශ්නයක් මොකක්වත් නැහැ. කල්ලාන මිත්‍රයන් වහන්සේ ඔබ වහන්සේගේ මඟ පෙන්වීම යටතේ භාවනා කර ඇති මට දැන් සති ගණනාවක් තිස්සේ ආස්වාස ප්‍රශ්වාස සංසිඳීම සිදුවේ ඇත. මේ දෙස එලෙසම බලා සිටීමට උපදෙස් ලැබී ඇති නමුත් මට මහා බියක් දැනේ. ඒතකොට ඒ කියන්නේ ආනපනේ හරියාගෙන එනකොට බයක් දැනෙනවා කියන එක. ඉතින් ඒක තමයි මේ රූප කර්මස්ථානයේ ඉඳලා ඒක කීකරු වෙනකොට මොකක් හරි නාම කර්මස්ථානයක් වෙනවා වේදනාවක් වෙනවා බයක් වෙනවා එහෙම නැත්නම් එක එක දේවල් කරන්න හිතෙනවා. ඉතින් එතකොට මේ ආනපනේ මෙනෙහි කරා වගේම තමට දැනෙන බය මෙනෙහි කරන්න. මට දැන් තියෙන්නේ ආනාපාන ප්‍රශ්නයක් නෙවෙයි. සතිය තියෙනවා, ශද්ධාව තියෙනවා, සීලය තියෙනවා. එන බය බයක් වශයෙන් මෙනෙහි කරන්න හැප්පෙන්න දෙයක් නැහැ. ඒකට මූණ දුන්නොත් හැප්පෙන්න දෙයක් නැහැ. මූණ දෙන්නේ නැතුව පස්සෙන් පස්සට යන්න ගියොත් කොහොමඩක්වත් සරණ පරාදයි. ඒ නිසා මේ එන මතුවෙන දේ බාධා කියලා හිතනවනම් සැකමුසුනම් ඒ දේම Tamanට වැටෙන තාලෙන් මෙනෙහි කරන එකයි කරන්න ඕනේ. මෙනෙහි කරලා බලනකොට එහෙම එහෙම කියන එකත් හොඳ නෑ. නමුත් හුඟක් වෙලාවට වෙන්නේ එහෙම බය වෙන්න දෙයක් මෙතන නැති බව මෙනෙහි කරලා මූණ දෙනකොට නැති වෙනවා. ඒ නිසා සරල පිළියම තියෙන්නේ ඉදිරිපත් ඉදිරිපත් වෙන දේ මෙනෙහි කරන්න සැකයක් බයක් වශයෙන් එහෙම නැත්නම් නිදිමතක් වශයෙන් හෝ මෙනෙහි කිරීම තමයි මේකට සරල උත්තරේ තියෙන්නේ. নমස්කාර වේවා අපේ ස්වාමින් වහන්සේ මා මීට පෙර සක්මන් භාවනාවේ යෙදෙද්දී තිබූ සතියට වඩා අද දින සක්මන් භාවනාවේ හොඳින්ම තිබිනි. මා මුලින්ම පාදයේ ඔසවන බවත්, යැවෙන බවත්, බිම තැබෙන බවත් හොඳින්ම දැනුනි. ටික වේලාවක් එසේ කරද්දී සක්මනේදී ඇතිවන ශාරීරික ක්‍රියාකාරීත්වයන් පෙනේ. පා උසවන විට විලුඹ ප්‍රථමයෙන් එසවි පා ඇඟිලි වලට ඇඟිලි වල මහපට ඇඟිල්ල අවසානයටද එය එසවේ. පාදය ඉදිරියට යැවීමේදී අනෙක් පාදයට සිරුරේ බර වැටේ. පා බිම තැබීමේදී විලුඹ ක්‍රමයෙන් බිමට ස්පර්ශ වී ඇඟිලි අවසානයේට බිම ස්පර්ශ වන හැටි දැනේ. දැන් පෙනේ. මේ දැනීම එක දිගටම නොපවතී. විවිධ ධර්ම කරුණු මෙනෙහි වීම නිසා මූලික කමඨහන සාමාන්‍යයෙන් වැටහි ධර්ම කරුණු දිගේ යන ස්වභාවයක් දැනේ. මේ බාධාවක්ද ස්වාමින් වහන්සේ. තිරුවන් සරණයි. ඔයි තමන්ට බාධායි නම් ඒ ධර්ම කරුණු කම්පනා වීම නිසා නැවත වමට දකුණට හිත ගන්න බෑ. ඒ කාරණා කාරණා මතක් වුණත් Tamanට අවශ්‍ය වෙලාවට සැක දුරු කරගන්න අදහසින් ආය ආනපණ්ඩ යන්න පුළුවන් නම් බාධාවක් නැහැ. ඒ නිසා බාධා වෙන්නේ Taman ඒකට දක්වන ආකල්පයේ හැටියට තමයි. ජයග්‍රාහී හැකි සංඥාවෙන් බැලුවොත් බාධාවක් නැහැ. බාධායි කියලා හිතුවොත් ඒ බාධා. ඒ නිසා මේ වෙලාවට අවශ්‍ය කරන වීරත්වයක් ලෑස්ති මනසක් කොයි දේ ආවත් සැකනම් ප්‍රශ්නයක් තිබුණොත් මූල කර්මස්ථානයේ මෙනෙහි කරන්නේ මූල කර්මස්ථානේ මෙනෙහි කරගන්න බැරි තරම් වුණොත් තමයි ඒක බාධාවක් වෙන්නේ සැකයක් වෙන්නේ. ඉතින් ඒක නිසා ඒ පිළිබඳ එක්ක ප්‍රකාශයක් කරන්න පුළුවන් ද මෙනෙහි කරන්න කියලා නැත්තම් උත්සාහයක් කරන්න. එතකොට Tamanටම Tamanගේ කමඨාන සුද්ධ කරගන්න පුළුවන් තැනකට එනවා. ගෞණීය ආම්දුරන් වහන්සේ සක්මන් භාවනාව කරගෙන යාමේදී සක්මනට සිත යොමු කරගෙන විනාඩි 15ක් පමණ කරගෙන යන විට ධාතු හතර පිළිබඳ අවබෝධයක් ඇති වේ. කකුල් එස වෙන විට වායෝ ධාතුව පිළිබඳව පිළිබඳවත් කකුල් පොළවේ ගැටෙන විට වරණ තුල පොළවත් පාදවල ස්පර්ශයත් පටවි ධාතුව බවද පාදවලට ස්පර්ශ වන වැලි වරණ ඇතුලේ උසුම් හා සිසිල් බවද පාදවල උසුම් උණුසුම් සිසිල් බව තේජෝ ධාතුව බවද වැටහේ මේ මෙනෙහි කිරීමකින් තොරව සිතට දැනේ මෙහිදී ක්‍රමයෙන් සිත වෙන්වී සත්වෙක් පුද්ගලෙක් නොවන බවත් මෙහි චලනයක් පමණක් සිදුවන බවත් එයද බිනි බිනි යන වෙනස් වන ආකාරයත් මෙනෙහි වේ. ගත්තර ස්වාමීන් වහන්සේ මේ පහදා දෙන්න. මනකිට ඉස්ලාම් ප්‍රශ්න තුන වගේ පහදා දෙන්න අවශ්‍ය වෙන්නේ සැකනම් බයනම් නිදිමත එනවනම් වෙන නීවරණයක් එනවනම් ඉතින් මේ යන පාර හරිද වැරදි කියලා බලන්න තුන් සැරයක් කරලා බලන්න කරලා බලනකොට එnde end end end ආතතිය නැති වෙලා අසහනේ නැති වෙලා Tamanට භාවනාවේ පදනම ඉස්තාවර බව තහවුරුව ලැබෙනවනම් මොකක්ක ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා ප්‍රශ්න නැති වෙලාවේදී අනවශ්‍ය සැක උපදවීම පෑදීදියට බොරදී දමා ගැනීමක්. නීවරණ නැති වෙලාවේ මේ කුකුස් නැත්නම් විචිකිච්ඡා නීවරණේ ගෙනත් දා ගැනීමක්. ඉතින් මේක ධම්මවිචේ සම්බොජ්ජංගේ කියලා හෝ විමසුන් නොවන කියලා හෝ විචාර බුද්ධිය කියලා පටලවා ගන්න එපා. මේ ලස්සනට යන ගමනට මායාවේ කරන්න තියෙන බාධාවක්. ඒ නිසා ඒව ගණන් නොගෙන දිගට සතිය පවත්තන්න නැවත නැවත මේක මුණ දෙනකොට ඒ වැට එන ධාතු මනස්කාරයේ හරිනම් එන්නෙන්ට සැහැල්ලු ඇති වෙනවා. එන්නෙන්ට අසහනෙන් තොර වෙන ගතිය එනවා. වැරදිනම් අසහන සීලී ගතියක් මග බාධා වෙන ගතියක් වැටෙනවා. නේ එහෙම නැත්තම් සැක කර නැතුව දිගට යන්න තමයි යෝගාවචරය හිත ශක්තිමත් කරගන්නේ. අවසරයි ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සති කර්මස්ථානයේ වඩාගෙන යෑමේදී විනාඩි 20කින් පමණ පසුව පෙනහළු වල උස් පහත් වීමට සිත යෑම සිදුවේ. මෙහිදී පෙනහළු වලට හුස්ම පිරෙන ආකාරය හා පෙනහළු හැකිලෙන ආකාරය ප්‍රකටව දැනේ. මෙහිදී මූල කර්මස්ථානයේ නොදැනී පෙනහළු වල ක්‍රියාකාරීත්වයට සිත යොමු වීම වළක්වා ගත යුතුයද? පහදා දෙන්න. නිර්වාණ සරණයි. ඔය විදිහට අලුත් තැනකට එහෙම අවධානය යොමු වෙන නිසා සතිය කැඩිලා නැත්තම් එහෙම නැත්නම් අවදි භාවයේ වෙනසක් වෙලා නැත්තම් ඒක තමන් කරපු දෙයක් නෙවෙයි තමන්ට වෙච්ච දෙයක් න ะ සැක පොදවන්න නැතු යන්න. තමන් විහිඳා ගන්න එපා. දැම්මට පස්සේ සතිය කැඩෙනවනම් තමන්ට අර හිතපු තැනට යන්නේ ඒක තමයි ආර්සාව පිණිස කරන්න තියෙන්නේ. එහෙනම් මේක ඉබේ ගියා නම් ඒ ගිය නිසා තමන්ට වෙන දැඩි හිතේ හිත කරදර ගන්න ගතියක් ආතති ගතියක් අසහනයක් නැත්තම් ඔය ඔය පරිේශනේ දිගට වෙන්න දෙන්න ඒක ටිකක් කල් කරලා තමයි තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ ධර්ම විසීම ධර්මයේ හසුරුවන එකක්ද එහෙම නැත්නම් හිත පිට ගිහිල්ලා සතිය ගැටෙන එකක්ද කියලා කෙර බැලීමෙන් තමයි කරන්න වෙන්නේ බැලුව බැලමට පේන්නේ නම් එච්චර ප්‍රශ්නයක් නැතුව වගේ අතිගෞරවනීය ස්වාමින් වහන්සේ අද ලංකාවේ බොහෝ ගිහි ඇතන් බුද්ධිවියයි භාවනා මධ්‍යස්ථාන පවත්වාගෙන යනවා. ශ්‍රාවක පිරිස් භාවනා කරන්න යනවා. වෙනත් ආගම් කතෘන් වහන්සේලාගේ රූපද තිබෙනවා. මහායාන බුද්ධාගමේ ක්‍රම මගින් සිත සමාධිගත කිරීමට උපදෙස් ලබා දෙනවා. උදාහරණයක් ලෙස ශරීරයේ චක්‍ර අවදි කර ගැනීමට එහි ඊළම චක්‍රය සම්මා සම්බුද්ධයයි පවසනවා. ගරු ස්වාමින් වහන්සේ මගේ පුතාද මේ සඳහා යොමු වෙ සිටිනවා. ඔහු පවසනවා ස්වාමින් වහන්සේලා වරාණතිල පන්සල්වල මේ මාර්ගය කියා දෙන්නේ නැත කියා. මට ඔහුට මාර්ගයේ යොමු කරවීමට ඉතා අවශ්‍යයි. මට උපදේශක් ලබා දෙන්න. නිවන් සුව පතමි. ඇයි මේ වගේ දෙයක් කෙරුවයි කියලා සතුම් මරන්නේ නැත්නම් හොරකම් කරන්නේ නැත්නම් කාමීත්‍යචාරය කරන්නේ නැත්නම් බොරු පිළිලම හිස්වචන නෙවෙයි නම් මත්පැන් මානේ නෙවෙයි නම් එච්චරම කලබල වෙන්න දෙයක් නැහැ. නමුත් මේ පාරේ හොඳ එක තියෙන්න පුළුවන්. මේට වැඩිය හොඳ එක තියෙන්න පුළුවන්. ඒ සඳහා මේ දරුවා ගැන අනුකම්පා කරන මව හෝ පියා මන් දන්නේ කවුද කියලා. එයා මේට වැඩි සතුටින් මේ ගමන යනවනම් පුතා මෙතෙන් දෙයි. එච්චරයි කරන්න තියෙන්නේ. Taman මේ ගමන යනවා. Taman බෙන්දටේ සතුටින් බෙන්දට වල සැහැල්ලුවෙන් ගත කරනවා නම් ඒ පුතෙක් නෙවෙයි අල්ලපු ගෙදර මනසරුණක් තියෙනවා. එහෙම නැතුව මේ Tamanගේ වැඩ පැත්තක දාලා පුතා ගැන කල්පනා කරනවා නම් මෙහෙවිලා උන් දුවට වෛර බලු දෙකක් නගින්න ගහන්නයි තියෙන්නේ. ඒ කියන්නේ gedara උස්සගෙන මෙහි ඇවිල්ලා මෙහි ඉඳලා දරුවා ගැන කල්පනා කර කර ඉතින් මේකට තමයි දරුවා වෛර කරන්නේ. ඒ වෛරය තමයි ගමේ පන්සලේ හැමෝටම බයින්කෙන් කරන්නේ. ඒ නිසා තමන් කරන වැඩේ හරියට කරන්ඩ එතකොට සමලයට අතුනමන වගේ තමන් හිතුව පැතු ඔක්කොම හරියට. එහෙම නැතුව ඉව ගැන කල්පනා කරලා මේකත් පමා කරගන්නවා නම් තමන්ගේ ශරීරින් නිකුත් වෙන ඒ කම්පන වේගත් දුර්වල වෙනවා. මෙතනත් වර්තමාන මොහොතේ හිත පවතින්නේ කිසිම කෙනෙකුට ලාභයක් නැහැ. අකරුණාවන්ත බව පේන තියෙන දරුවෝ ඕනෙ මගුලක් කරගත්තා මම භාවනා කරනකොට නමුත් ඒක විතරමයි උත්තරේ බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒ දරුවට දෙන්න තියෙන උත්තරෙත් එකයි තමන්ට දෙන්න තියෙන උත්තරෙත් එකයි බුදුහාමුදුරුවෝ දෙන්න නමුත් ඒක අපිට හිතෙනවා මවෙක් පීක් වශයෙන් ගැලපෙන්නේ ඒ දරුව ගැන කල්පනා කර ඉන්න එක ලොකු කරුණාවක් මෛත්‍රයක් කියලා මම දන්නේ මට නම් බේනේ තගතිරුකමක් කියලා. මෝඩකමක් කියලා. හැබැයි මේ මෝඩකම හිතලා ගත් එකක් නෙමෙයි. මේ තමයි කෙලෙස් වල හැටි. කෙලෙස් හරි තෙතයි. කෙලෙස් හරි කොහොල්ල වගේ. ඉතින් ආවට පස්සේ ඒක අල්ලලා බදා ගන්න. Tamande හිතා ගන්න තියෙන්නේ මම මේ ඇවිල්ලා සීලයක් සමාදන් වෙලා සිල්ලුතුම් මැද ඉඳගෙන මේ භාවනා මධ්‍යස්ථානක ඉන්නේ. ඒ අබිනිෂ්ක්‍මණයව නැත්තම් ඒ අතහැරීම සාර්ථක වෙන්න අරණ්‍ය සංඥාව ගන්න. ග්‍රාම සංඥාව ගන්න එපා. අරණ්‍ය සංඥාව ඉඳලා මේ කාය සංඥාවට එන්න. මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා. ඔය දරුවා ගැන කල්පනා වෙලා ආවෙත් බලන්න මට මම දැන් ඉඳගෙන ඉන්න බවට හිත ගන්න පුළුවන් නම් ඒක තමයි දරුවට දෙන්න තියෙන උත්තරේ. එහෙනම් මේ භාවනා ප්‍රශ්න වලට තියෙන උත්තරේ. ඒක නොකර වෙන වෙන ක්‍රම ගැන හිතනවා නම් ඒ කියන්නේ Taman විහිම්ම බුදුරජාණන් වහන්සේ කියන දේ පිළිබඳ සැක කරනවා. දරුවා නෙවෙයි. දරුවට කරන ගුරුවරයාත් නෙවෙයි. Taman Tamanගේ මේ ගිවිසගත්ත මූල කර්මස්ථානට අනදර කරනවා. ත්‍රිවිධ රත්නයට සැක කරනවා. ත්‍රිසත්‍යයට අනදර කරනවා. නිසා උප්පරීම විශ්වාස කරලා යන්න ගෙදර ගිහිල්ලා යනකොට වැඩේ වෙලා සී. බය වෙන්න එපා ඉගෙන. ගරු ස්වාමින් වහන්සේ භාවනා යෝගියෙක් එක් ආහාර වේලක් පමණක් වැළඳීමෙන් ලැබෙන ආනිසංස කවරේද? දූතාංග රැකීමට අනිවාර්යෙන් එම පිළිවෙත අනුගමනය කළ යුතුයද? කරුණාවෙන් පහදා දෙන්න. පිරුවන් සරණයි. මේක පැවිදි පක්ෂයටයි බලපාන්නේ. එහෙම නැතුව මේ ගියත් අඬ ඉච්චරම අදාළ ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා අද තියෙන ලෝකයේ තියෙන ප්‍රශ්න 80%ක්ම අධික ආහාර ගැනීම නිසා ඇතිවෙච්ච ප්‍රශ්න. දුප්පත්කම නිසාවත් කන්න නැති ප්‍රශ්නයක්වත් අද නැහැ. ආහාර වැඩිකම නිසා ඉතින් ඒක නිසා අඩල කෑම රටක් වටී කියලා අපේ සිංහල ආයුර්වේදයේ කියලා තියෙනවා බඩ පුරවන්න නැතුව ටිකක් ගන්නවා නම් ඉඩ තියලා සෞඛ්‍ය සම්පන්න වෙනවා. ඉතින් ඒක බුදුජානනාංශය අපට දීලා තියෙන්නේ සතහට වන භව දුකට වේදානන් කියලා මේ කෑම නිසා ඇති කරගන්න මේ රෝගේ මේකට කොච්චර මහන්සි වෙනවද ඒකල වැඩියෙන් කාලා ලෙඩ වෙනවට වැඩිය හොඳයි උදිවර විතරක් කෑමට වෙලා තියාගෙන හැන්දවරේ භාවනා කරන්න පුළුවන්කම තමයි එක වේලක් ගැනීමේ තියෙන ආනිසංශ දෙක මේ රාත්‍රියට කෑම එක තමයි කාමභෝගයෙන් කාම ක්‍රීඩා පටන් ගන්න. ඒ නිසා රාත්‍රී ආහාරයේ විශේෂයෙන්ම වාජී කරනයි. කාමේ වඩවනවා. ඊට පස්සේ කාම ක්‍රීඩාවලට යොමු වෙනවා. ඔළුව භාවනාවට යන්නේ නැහැ. ඉතින් රාත්‍රී කෑම නැහැ කිව්වනම් ශරීරයේ සූදානමක් නැහැ වාජීකරණයට. තමයි තියෙන හැන්දාවේ භාවනා කරන එක ගිලම්පතක් පාවිච්චි කරලා ඉති වගේ දහසකුත් එකක් තියෙනවා. ඒක උපවාස කියලායි අපේ ශාසනයේ හැදිරෙන එක සරුවචනන්සේ ලෝකේ පහළ වෙන්නේ ඉස්සලා පහළ වෙච්ච එකක්. උපෝසත උපවාස දෙකම වචන එකයි. අපි පොයස්ට සිල් සමාදන් වෙනවයි කියලා කියන්නේ වාසය කියලා කියන්නේ තුන් වේල කන එක. උපවාසය කියලා කියන්නේ උදේට විතරක් කාලා ඉන්න එක. වාසයෙන් භාගයයි උපවාසය. ඒ කියන්නේ කණ්ඩමයි ජීවත් වෙන්නේ වෙන මොකටද මේ මනුස්සයා. උදේ ඉඳලා හැන්ද වෙනකන් දවල්ට කාපු වෙලාවෙ ඉඳලා කල්පනා කරන දවල් රැට කන්න. රැට කාපු වෙලාවෙ ඉඳලා කල්පනා කරන හේතු උදේට මොනවද කන්නේ කියලා. හේතු උදේ කෑව වෙලාවෙ ඉඳලා කල්පනා කරන දවල්ට කන්නේ කියලා. කෑම දාසලා විතරයි. කවුරු හරි තම්මන දෙයක් කාලිවල තමන්ගේ විවේක ගන්න පුළුවන් නම් සක්විති රජකින් උටත් කරන්න බෑ වැඩි. ඒ වගේම ශරීරයේ හරියට කර්මන්නේ වෙනවා. ඉතින් ඒක නිසා ඒක අමාරුයි ඒ ගැන කොච්චර ආසාවක් තිබුණා. අද පැවිදි වෙලා ඉන්න අයගෙන් කීයෙන් කී දෙනාට පුළුවන් නේ පන්සිල් පද රකින්න. විකාල භෝජනෙන් වෙන්න ඒ තරම්ම මේක මේ මාර්යාගේ කුප්පිපාසා කියන මාරසේනා දෙක කාමාතේ පටමාසේනා ဒုတိ ය ආර්ති විත්‍ති තතිය කුප්පිපාසා බඩගින්න සහ පිපාසාව අපි සම්පූර්ණ මේ වියගහට දෙල බැඳගත්ත මීහරකෙක් වගේ බඩගින්න නැති කරන මගේ බඩගින්න නැති කරන මගේ දරුවන්ගේ බඩගින්න නැති කරන මගේ අම්මා අප්පාගේ නැති කරන කියලා සඳ උදේ අමුඩේ ගහගත්තාම සිකුරාද හැන්දෑවකම් අමුඩේ ලියන්න නැතුව මහන්සි වෙනවා ඒක සතියන්ත ටිකක් පන්සල් ගිහිල්ලා ආයේ සඳ උදේ යමුඩේ ගහගත්තාම ඉරි හිකුරාද හැන්ද වෙනකන් හම්බ කරනවා. පුදුමාකාර කැඹිරිල්ලක් තියෙන. මං කියන්නේ මේ මහන්සි මිනිස්සු හම්බ මහන්සි වෙන්නේ නැතුව කෙත්තල බත් උපදිනවයි කියලා. නැත්නම් ඒක නෙමෙයි ප්‍රශ්නේ. මේ කැමැටම දඟලන ලෝකයක් කැමැට බීමට රුසියෝ සිංගප්පූරුවේ වැසියෝ කියලා තියෙන. ඒගින් ලාංකිකයත් කොළඹට ගිහිල්ලා බලන්න උදේ ඉඳලා හැන්ද වෙනකන් කනවා. කෑමත් එමය වැඩේ. අර පාටියට යන්න, මේ ගැදරින් එකට යන්න, අර ඇටෝම් ගෙදර යන්න ඔච්චරයි මිනිස්සුගේ කතාව තියෙන්නේ. වෙන මොකක්වත් නැහැ. ඉතින් බුදුරජාණන් අපිට දීලා තියෙන ඇඳ වරුවේම නිකන්. ඒක නිසා තාමත් තේරලා නැත්තම් මේ විවේකයේ වටිනාකම, තාමත් තේරලා නැත්තම් මේ උද්දකලාවේ වටිනාකම ඒ බාහිර මට්ටමේ හරිම අමාරුයි හිතක් අරමුණු වලින් වෙන් කරලා එහෙම නැත්නම් මේ කබලින්කාර ආහාර පිළිබඳව හැඟීමක් නැත්නම් මනෝ සංචේතන ආහාර වලින් පුදුම ගැටයක් ගන්නවා. නිසා ඉස්ලාම තියෙනුනේ පාලනයක් මේ හපල කන ආහාර සම්බන්ධව පස්ස ආහාර මනෝ සංචේතන ආහාර විඥාන ආහාර පිළිබඳ පොඩි අවධියක් සූදානමක් ඇති වෙනවා ඒ නිසා මේකේ පොඩි කැපකිරීමක් කරන්න වෙනවා ඒක කිසි කෙනෙකුට තේරුම් ගන්න අමාරුයි මේ රැට නොකා සිටීම සහ භාවනා අතර තියෙන සම්බන්ධය මොකද මේ පැත්ත කල්පනා කරන බය නිසා ඒ නිසා ඒ සමහර ආගමික නිකායන් සඳහන් කරලා තියෙනවා බඩගින්නේ ඉන්න අයගේ බඩගිනි දුක දැන ගැනීම සඳහා රාත්‍රියට නොකා බුදියපන් එතකොට උඹට තේරෙයි ලෝකයෙන් ඉන්න සත්තුන්ගෙන් 99% රැට නිදාගන්නේ බඩගින්නේ කන්න නැතුව මේක දවසක් හිතාමතනක හිටියොත් විතරක් උඹට තේරෙයි බඩගින්න නැතුව බඩගිනි දුකේ ඉන්න මිනිස්සුගේ දුක ඒක නිසා මේ ඒක එක විදිහක පෞරුෂත්වයේ මැනීමක්. ඒක හොඳට දැනගන්න පුළුවන් අද පැවිද්ද කොච්චර දඟලනවද? බත් කාලා කවුද අපාය යන්නේ කියලා ඇන්දාට බත් එකක් බෙදාන්න හොඳට බලනවා. ඒ කියන්නේ Tamange සීල් ටිකව රැක ගන්න බෑ. ගීයත්ව වෙන්න ඇති මේ ප්‍රශ්න අහනවා ඇත්තේ. ඒ වුණත් මේ ගීයන්ගෙත් මේ ප්‍රශ්න තියෙනවා. ඒක නිසා සාමාන්‍යයෙන් කියන්න තියෙන්නේ සීල්පදයක් රකින්න පින් තියෙන්න ඕන. තටමල හරියන්නේ. ඒකට පින් තියෙන්න ඕනේ. පින්වන්තයෙකුට විතරයි සිල් රකින්න පුළුවන්. ප්‍රඥාවන්තයෙකුට විතරයි සිල් රකින්න පුළුවන්. ඒක කැමැති පමලියට කරන්න බෑ. තමන්ගේ සමාන ශරීරවත් එක කරන්න බෑ. ඒ නිසා සීලයක් රැකගෙන ප්‍රඥාවක් ඇතුව සීලවන්ත වෙනවනම් ඒක ලෝකේ තියෙන අග්‍ර ධර්ම දෙක කියලා සරුවචන සඳහන් කරනවා ප්‍රඥාවයි සීලයයි. ගෝදෙනෙක් සිල්පද රැකීම නෝන්ජල්කමක් විදිහට සලකන එකට සමාදන් වෙලා සිල්පද කඩන. ඒ කටියට වෙනම අපායක් තියෙනවා. ඒ අපාය දොර ඇරෙන්නේ බුද්ධෝත්පාද කාලයට විතරයි. ඒ බුදුහමරින ගන්න සිල්පද තියෙන්නේ ඒ කාලේ විතර සිල්පද කඩන්න පුළුවන්. ඒ නිසා දී උඩට යන කට්ටියක් තියෙනවා පල්ලෙහාටත් අඩියටම යන කට්ටිය වැඩි වෙනවා බුද්ධෝත්පාද කාලේ. ඒ නිසා දැනගෙන සිල්පද රකලා නැත්නම් සමාදන් වෙලා රකින්න බැරි නම් බැරි සිල් නොගනින් අබරෝ කියලා නොකර නිකන් ඉන්න එකයි කරන්නේ. ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ භාගතුන් වහන්සේගේ චතු විශාරද ඥාන අතුරෙන් අන්තරාය කර ධර්ම පිළිබඳ විශාරද ඥානය ලෙසින් හඳුන්වන අන්තරාය කර ධර්ම හතර පහදා දෙන්න. නෛර්යානික ශ්‍රී සද්ධර්මය මෙහි නෛර්යානික යනුවෙන් හඳුන්වන්නේ කුමන ගුණයක්ද? වහන්සේගේ ධර්ම අවබෝධය වඩ වඩා දියුණු වේවා. මේවා අපි සාමාන්‍ය භාවනා වෙලාවට ගන්න ප්‍රශ්න නෙවෙයි. අහඬ සතිය කියන්නේ මොකද්ද කියලා අහඬ තක්පනේ සතිය පිටවන්නේ කොහොමද? පරි ඒවනම් අපි සාකච්ඡා කරනවා. මේ ගිල දහම් පාසලක අහඬ කයින් හරි. දහම් පාසල් යන කෙනෙක්. එහෙම නැත්නම් මේක ඒ පාඩම් පන්ති උගන්වන්නේ. ඒ වගේ මේක මෙව ඉගෙන ගැනීම භාවනාවට බාධායි. තරහ වෙන්න එපා එහෙම කිව්වා. කියනවනම් කියන්නේ විසමයි කියලා. විසයි. මේ අපිට මේ එදා වේලේ මේ ගන්න යලන හුස්මවත් දැනගන්න බැරි වෙනකොට බුදුහාමුදුරගේ චතුර්විසාර ඥානත් ඥාන කල්පනා කර කර ඉන්න මේ භාවනා සමාදන් වෙලා භාවනාව කරන වෙලාව. කරුණා කරලා මේ මුළු සභාවම නොමගරින්න එපා. තමන්ගේ ජීවිතයට අදාළ භාවනාවට අදාළ දෙයක් නම් කමක් නැහැ. මේක ඉවරයක් කරන්න බෑ. එහෙම නැත්නම් කියන්න පුළුවන් නම් මේ මේ චතු වෛසාර ඥාන මට අදාළ වෙන්නේ කොහොමද කියලා මම එහෙමනම් මට හිතනවා යුතුයකමක් කියලා දෙන්න කියලා. මට බෙන් මේක කොහොමඩක්වත් මේ අපි ගන්න භාවනා සතිපට්ඨාන ජීවිතයට අදාළ නැහැ. ඒ නිසා ඒ මූලධර්ම ප්‍රශ්න අපි මේ වෙලාවේ මේ මේ වගේ වෙලාවක වෙලාව ගන්න නැහැ. මේ වගේ දේවල් වලට නරක දිශා නෙවෙයි. ඒක අපිට අදාළ නැහැ. අපිට කුෂි කර්මයේ උගන්නන දෙයක් තමයි මිරිස් පාත්තික බඩු පෙලයක් වැවුනොත් ඒක තනකොලක් විදිහට ගලවලා විසිකොල දාන්න. මොකද මේ පාත්තිය මිරිස්. බඩු පෙල වය වෙන්න දෙන්න බෑ. ඒ වගේ මේ සාමාන්‍ය දැනුම මෙතෙන්දී අපි අගේ ආඩම්බරේ කරන්නේ අපි යන්නේ සතිපට්ඨානයට සම්බන්ධ ප්‍රශ්න විතරයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම පරයන්ක භාවනාවේදී මූල කර්මස්ථානයේ ලෙස පළමුව ආශ්වාස ප්‍රශ්වාසය ගැන සිත යොමු කර ක්‍රමෙන් ඒ අනුව උදරයේ පිම්බීම හැකිලිම දෙස සිත යොමු කළෙමි. ප්‍රථමයෙන් උදරයේ තදවීම ලෙස දැනුනි. නමුත් එය ඊවසා ඒටම සිත යොමු කරගෙන සිටියෙමි. එවිට සිත සෑල්ලු වී සාමාන්‍ය චක්‍රයක් මෙන් නැලමිලි ස්වභාවයෙන් මට දැනුනි. එසේ බොහෝ වේලා සිත යොමා සිටීමට හැකිය. කැමැත්තක්ද ඇත. ඒ නිවැරදිද? හුස්ම රැල්ල නාසය මුල හෝ අග වැදීමට සිත අරමුණු කරගෙන සිටීමට උත්සාහ ගත්තද විනාඩි 15කට වඩා එම අරමුණේ සිත පිහිටුවා ගැනීමට අපහසුයි. සිත වෙනත් අරමුණකට ඇදී යයි. නිදිමත ගතිය දැනේ. ස්වාමින් වහන්සේ මගේ අත්දැකීම් පහදා දී මා නිවැරදි මගට යොමු කරවන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මොනිකාට මූලික හිත පැවැත්widetilde අරමුණු දෙකක දෙතෑවර ගතියක් පෙන්වන්නේ. ඉතින් ටික දවසක් කරලා බලන්න. වැඩි වේලාවක් වැඩියෙන් ප්‍රකට කොයි අරමුණද ඒක ඉතින් තෝරන දෙයක් නෑ විහිං මතුවෙනවා ඒක විහිං මතුවෙනවා එතකොට තව එකක් එක්ක සංසන්දනය කරන්න ගියාම දෙකට දෙතෑවර වෙනවා දෙමන් සංදියක ගිහිල්ලා මේ පාරද යන්නේ මේ පාරද යන්නේ කියලා තෙපර බබා හිටියොත් ඒ කියලා තිනවා පිටිපස්සෙන් එහෙම හොරෙක් කෙලවනවොත් ඒ හොරාට අහුවෙන්න පටන් ගන්නවා Tamanට නිසක භාවයක් තියෙන්න ඕනේ මෙන්න මේ පාරේ මම යන්නේ කියලා නිසක භාවයේ තෝරන්නේ අරමුණේ ප්‍රකට භාවයේ මත අරමුණේ කැපිපෙන බව මත ඉතින් ඒක අපි තෝරන්න ඕන එකක් නෙවෙයි අරමුණ විසින්ම දෙන එකක් නමුත් අරමුණෙන් අරමුණට මාරු කිරීම එච්චර හොඳ වැඩක් නෙවෙයි එතකොට තැන් තැන් වල ලිං ආහාර මිනිහෙක් වගේ කවදාකවත් උල්පතට එනකන් හරන්න වෙන්නේ නැහැ ඒ නිසා මෙතන හරි කියලා හිතෙන දෙකම කරලා බලලා වැඩියෙන් ප්‍රකට වැඩියෙන් නිතර මතුවෙන අරමුණ අරගෙන ඒක දිගේ අනේකයි තියෙන්නේ නැත්නම් හැම කෙනාගෙම ආහා හන්දියක් හන්දියක් ගානේ අහා නතර වෙවි යන්න වෙයි. මේක කවුරුත් කියන්න ඕන එකක් නෙමෙයි තමන්ගේ අත්දැකීමෙන් නිවැරදි කරගන්න ඕනේ මම මේ ඉදිරිපත් කරන්නේ නිවැරදි විනිශ්චය ගන්න තමන්ට අවශ්‍ය කරන උපමාන ටික. මිනුම් දඬු ටික ඒ නිසා නිතර නිතර හමු වෙන නිතර ප්‍රකට නැත්නම් ප්‍රසිද්ධ අරමුණ තමයි මූල කර්මස්ථානේ වෙන්න ඕන. ස්වාමීන් වහන්සේ මට ආනාපානයේදී ආශ්වාසයේ ප්‍රශ්වාසයේ හොඳින් වැටහි. හුස්ම දිග කෙටි බව රස්ණය සීතල වක්‍රාකාර බව කැළතෙන බව යන ලක්ෂණ වැටහේ. සක්මනෙහිදී ද මම දකුණ එසවීම තැබීම ලෙස සතිය පවත්වමි. මගේ ප්‍රශ්නය වන්නේ මෙසේ දිගටම බලාගෙන යාමට ඔබ වහන්සේ උපදෙස් දුන්නද මට භාවනාව එපා වූ නීරස ගතියක් දැනේ. මීට පෙර භාවනා කරන කාලවලදීද මෙසේ දින කිහිපයක් නීරස ගතියක් ඇති වී ඇත. ඔබ වහන්සේ උපදෙස් දුන්නේ මෙම නීරස බව මග හරියන බවයි. නමුත් මේ தત્ත්වය ඇති වූ විට ඉතා අපහසුයි. මේ මගහරවා ගැනීමට උපදෙස් බලාපොරොත්තු වෙමි. මග හැරියයි කියලා මම කියන්නේත් නෑ. මග හැරෙවිට උපදෙස් අවශ්‍ය වෙන්නේත් නෑ. නීරසකම කියලා කියන්නේ තෘෂ්ණාවේ අනිත් පැත්ත කියලා බාර ගන්න. අපි සංසාරට බැඳෙන තෘෂ්ණාව නිසා භවනා කරන තෘෂ්ණාව නැතිකම එනවා. ඒ තමයි නීරසකම කියන්නේ. ඉතින් ඒක නතර කරනවා නම් භාවනා නොකර නිකන් ඉන්න. ඒකෝට ඉවරයි. ආයෙත් තෘෂ්ණාව වෙනවා එතකොට. තණ්ඩ අවශ්‍ය කරලා තියෙන තෘෂ්ණාව නම් මේ එන නීරසකම පැත්තකට දාලා ආයෙසරයක් නීවරණ ධර්ම ටිකක් සුපර් මාකට් එකට හරි ගමන්න ගිහිල්ලා අරගෙන ඇවිල්ලා මල්ලේ දාගෙන ඔය ඉන්න එකයි තියෙන්නේ. එහෙම නැත්නම් හිතන්න මේ නීරසකම කියලා කියන්නේ රස රස රසකාමී භවයේ අනිත් පැත්ත. ඉතින් මේක තමයි භාවනා ප්‍රතිපලයි. ඒක නැති වෙයි කියලා හිතන්නත් එපා. එහෙම නිවනත් නැති වෙන්න ඕන. ඒක නැති කරන්න උත්සාහ කරන්නත් එපා. මේ භාවනා කරලා ඒකෙන් එන ප්‍රතිඵල නැති කරන්න හදනවට වැඩිය හොඳයි නම් භාවනා නොකර නිකන් ඉන්න. ඒ හොඳට මතක තියාගන්න මේ රතකාමී බව, තණ්හාව, ආසාව වැඩි වෙනවනම් සංසාරේ. දැන් අපි කරන භාවනා හරි නිසා ඒක අනිත් පැත්තේ එනවා. නීරසකම, එපා වෙන ගතිය, කම්මැලි වෙන ගතිය. ඉතින් ඒක අයින් වේවා කියනවා නම් හෝ ඒක නැති කරන කටයුතු කරනවා නම් ඒකට කියනවා නිකන් අසුචි පිට වෙන්න හදනකොට අසුචි නැත කරන්න ගියොත් මූත්‍රා පිට වෙන්න හදනවා මූත්‍රා නැත කරන්න ගියොත් වමන යන වෙලාවේදී වමන නැත කරන්න ගියොත් අපස්මාර ලෙඩේනවා ඒ වගේ වේගය ආවට පස්සේ වට යන්න දෙන්න ඕනේ ඒ වගේ මේ තෘෂ්ණාව අයින් වෙන්න හදනකොට ඒ නීරසකම එනකොට මේක භාවනා ප්‍රතිඵලයක් මේක ප්‍රතිපදාවේ ලකුණක් කියලා දන්නවනම් එයා මේ ප්‍රශ්න දිහා ද්වේෂයෙන් බලන එකක් නෑ මේකට සාදර වෙයි. එතකොට ওই ප්‍රශ්න ප්‍රශ්නයක් නෙවෙයි. ඒ නිසා මේක අවශ්‍ය කරලා තියෙන්නේ ඒ නීරසකම නැති කරන්න හෝ නැති වෙයි කියලා අපේක්ෂා කරන එක නෙවෙයි. මේක භාවනා ප්‍රතිඵලයක් දිහට දකින්න. ප්‍රතිපදාව විදියට දකින්න දැකලා තව තවත් දියුණු කරගන්න උත්සාහ කරනවා මිස මේක නැති කිරීමට ගන්න ප්‍රයත්නේ අයෝනිසෝමනිස්කාරය කියලා කියන්නේ. වැරදියට කරන කල්පනාවක්. නිසා භාවනා කරාට වෙන වැරදි කල්පනාවක් තියෙනවනම් වාහනේ රිවර්ස් ගියර් එකට දාලා හයියෙන් පාගනවා වගේ. ඉතින් ඉස්සරහට යන්න ඒ කල්පනාව දාලා තියෙන රිවර්ස් එක ගියර් එක පස්සට පාගන්න පාගන්න පස්සෙන් පස්සට තමයි යන්නේ. ඉතින් ඒ නිසා ඒක නැවත සලකා බලන්න විවේකීව. ප්‍රසාමින් මාස පරයක් භාවනාවේදී සිටිනා විට ඔළුව තමා විසින් නොකර ඉබේම එහාට මෙහාට සෙලවෙන්නේ ඇයිදයි පහදා දෙන්න. වහන්සේට නිවන් සුව. පළවෙනි වාක්‍ය කොහොමද යන්නේ? පරයන්ක භාවනාවේ සිටින විට ඔළුව තමා විසින් නොකර ඉබේම එහාට මෙහාට සලවෙන්නේ ඇයිද පහදා දෙන්න. නෑ ඇත්තටම හුඟක් වෙලාවට අපි ඔළුව හිතාගපනා ගන්න සෙල්ලම් ටිකයි තියෙන්නේ. හුඟක් දේවල් මේක නිකන් මේ යන්ත්‍රයෙන් තමයි සිද්ධ වෙන්නේ. නිදාගෙන ඉන්න කෙනෙක් දිහා බලන්න කොයි වෙලාවෙත් මේ මේකනේ ඔක්කොම උපකරණ ටික තියෙන්නේ. කන, ඇහ, එනේන දිහාට මෙව නටන්නේ අපිට කියලා නෙමෙයි. ඒක මේ ආරක්ෂාව පිළිබඳව අවදි අවස්ථාවේදී සිදුවෙන දෙයක්. ස්වභාවික වර්ණය සඳහා Tamanට වැඩි තොරතුරු දෙන්න දිහාට ඇහැ ඉබේම ඇරෙනවා. හා වගේ කන සද්ද එනකොට ඒක පාරට හැරෙනවා. ගන්ධ සුවඳට ඉව බලනවා. ඉතින් මේ නිසා අපි හිතාන හිටියට මේ ඔළුව මගේ කියලා ඒ ඔළුව අපිට ඇති නෑ. භාවනා කරන විතරයි මේක දන්නේ. එහෙම නැත්නම් හිතාන තියෙන්නේ අපි හැම එකකම දැනගෙන මගේ අතට ඕන විදිහට වෙනවයි කියලා. නෑ. ඒ නිසා භාවනාවේදී මේ මේක පාණයක් සිද්ධ වෙන්නේ මට ඕන විදිහට නෙවෙයි. ඒ බව තේරෙනවා. හැබැයි ඒක පිළිගන්න කැමති නෑ. ඒක පරාජයක් විදිහට, ઈચ્છාබංගත්වයක් විදිහට සලකවුව ලොකු ප්‍රශ්නයක්. නමුත් මේ අනාත්මය කියලා බුදුහාමර පෙන්වන්නේ මේක තමයි. මේක මට ආණ්ඩු මට්ටු කරන්න බෑ. මං කියන විදිහට නෙවෙයි වැඩ කරන්න කියලා බාරගන්න අනිත්‍යතාවයට ලෑස්තිලා යනවනම් තේරෙනවා මේ Tamanගේ ඔළුවවත් Tamanට ඕන විදිහට මේ එක විදිහකට තියන්න බෑ කියලා. ඒ නිසා නිකන් කෙල්ලෝ වී කොටනකොට කෙල්ලෝ මිරිස් සම්බරන කොල්ලෝ කියනවා ඔය මිරිස් සම්බරපංග ඔළුව හොල්ලන්න නැතුව කියලා. බෑ. වී ටික කොටපංග ඔළුව හොල්ලන්න නැතුව කියලා බෑ. ඒ ඔක්කොම එකට තමයි යන්නේ. ඉතින් ඔළුවේ නෙවෙයි වී කොටන්නේ. එහෙනම් ඔළුව ගෙලින් තියන වී කොටපන් කොටන්න බෑ. ඒ නිසා හොඳට බලන්න මේ ඔළුව වැඩ කරන්නේ මේ තමන්ගේ ජාතිය බෝ කරන්නයි අරසාවටයි. ඒ අපිට ඕන විදියට මූල කර්මත්තානේ ඉන්න හද බොලුවක් නෙවෙයි. මේක තමයි බුදුරජාණන්සේ දේශනා කරන්න මේක ආණ්ඩු මට්ටු කරන්න බෑ. එයාට වෙනම න්‍යාය පත්‍රයක් තියෙනවා මට මන් දන්නේ නැති. මොනවා හරි එක පැත්තකින් සද්දයක් එනකොට අපි බැලුවට පස්සේ තමයි දන්නේ මම මේ පැත්ත බලන්නේ ඉඳ තිබුණ එක හොඳයි නමුත් ඒ පැත්තට ඇදිලා ගියා කියන එක උනාට පස්සේ අපිට වෙනවා හැබැයි ඒක හිතනවා කෙරුවයි කියලා නෑ ඒ හැම එකකදීම සිද්ධ උනාට පස්සේ තමයි අපිට හිතෙන්නේ මේ මම කෙරුවයි කියලා භාවනාවේ හොඳට තේරෙනවා මේ ශරීරේ වැඩ කරන ධාතු ශක්තියකට නැත්නම් චිත්ත නියාමයකට මිස මට ඕන වෙලාවට නෙවෙයි. ඒක නිසා වෙන මේක මේකට තියෙන උත්තරේ මෙච්චරයි. සිද්ධ වෙන සියල්ලටම වෙන්න අරින්න හිතලා කරන ඔක්කොම නතර කරන්න. ආන්න එතකොට අනිත් බොහොම ඉක්මනට මේකේ අනිත්‍යත්වය ඒක විදිහට ඉන්නතිකම මේක මල වාතයක් මල දුකක් මගේ කියන හිතට මට ඕන විදිහට වෙන්නේ ඇත්තක් තියෙනවා මේක අනාත්මයි මගේ න්‍යාය පත්‍ර නෙවෙයි වැඩ කරන්නේ නිසා භාවනාදී අපි කරන පූර්ණ ප්‍රයත්නය හිතාමතා කරන සියල්ලම ශික්ෂාවට යට කරනවා සිද්ධ වෙන හැමදේම දිහා අවදියෙන් බලන්නේ එතකොට පේනවා මේක භූතෙක් වාගේ, පෙරේතෙක් වාගේ, යක්ෂයෙක් වාගේ තමන්ට ඕන දේ කරගෙන ඉන්නවා මිසක්කා. අපිට ඒක බලන්න පුළුවන් හැකියාව තියෙනවා මිසක් අපිට ඒක පාලනය කිරීමේ ශක්තියක් නැහැ. ඒ නැතිකම පශ්චාත්තාපයට හේතුවක් නෙවෙයි. ඒක මේ ත්‍රිලක්ෂණේ වැටහීම පෙරන ගොරෝසු අවස්ථාවක්. නමුත් ඒක දරා ගන්න බැරි නම් ඒකට ප්‍රතික්‍රියා කරනවා නම් භාවනා ගමන ඉතින් සෑහෙන බාධා වෙනවා. ඒ නිසා මේක මෙහෙම වෙනවා. මේක මගේ මන අපේ නෙවෙයි, මගේ රුචියත් නෙවෙයි. නමුත් ඒක සිද්ධ වෙන දේ ප්‍රතික්ෂේප කරන්න එපා. මොකද ඒක ප්‍රകൃතිය. ඒක කෙරුවා කියලා භාවනාවට බාධාකුත් නැහැ. පින්වත් ස්වාමින් වහන්සේ සක්මනේදී පොළවට තදවන්නට වූ පාදයේ මතට සිරුර පත්වීමේදී අනික් පාදයේ ඉදිරියට ගැනීමට පෙර සිරුරේ චලනයද සිහියට නැගේ. ඉන් පසුවයි අනිත් පාදයේ එසවීම. යැවීම සහ තැබීම සිදුවන මොහොත සිහියට නැගෙන්නේ. මගේ ප්‍රශ්නය සිරුර පාදයේ මතට පැමිණෙන විට එම අවස්ථාව සිහියට නැගෙන තත්ත්වය නොසලකා හැරීමට අපහසුය. මේ සිදු නොවිය යුත්තක්ද? පුණ්‍යානුමෝදනීය නියතුවෙන් පහදා දෙන්න. දෙවනි කොටස තවද පාදයේ ඔසවා ඉදිරියට ගෙන ගොස් නැවත පොළවේ ස්පර්ශ කරන චිත්තක්ෂණය තිත්තක්ෂණ හට ගැනීම පෙනෙන දැනෙන මුත් පැවතී නැතිවන්නා වූ ස්වභාවය නොපෙනේ. ඒ සඳහා උපදෙස් දෙන්නේ නම් ක්‍රියාකල යුතු අන්දම කාරුණිකව අගය කරමි. පළවෙනි එකේ තියෙනවා ඒ කියන්නේ අපි ආධුනිකයෙකුට කියනකොට සක්මන් කරනකොට කොහෙද හිත තියන්නේ කියලා නිකන් දල වශයෙන් කියනවා. මේ পায় ගැටෙන එකේ තියන්නේ කියලා. අපිට ඕන කරලා තියෙන්නේ කයට හිත ගන්නනේ. ඒක නිසා එහෙම කරනකොට කය කොහොමඩක්වත් පය ගන්න ඉස්සලම තල්ලු වෙන ගති. ඒක වැටහිම කිසිසේත්ම භාවනාවට බාධාවක් නෑ. මොකද ඒක සිද්ධ වෙන දෙයක් නේ. මම ඉස්සලා ප්‍රශ්නදී කිව්වාගේ හිතාමතා කරන සියල්ලම නතර කරලා සිද්ධ වෙන සියල්ලට පූර්ණ අවදි වෙනව නම් ඔය එකකින්වත් ප්‍රශ්නයක් නැගෙන්නේ නෑ. ඒ නිසා මේ පයේ හිත තියන්නේ පොඩි යොමුක් ගොනුවක් විදියට නමුත් මුළු කයේ සිදුවෙන හැම දෙෙම භවනාට අදාළයි. ඒ දේ හරි ගානකට මේ තොරතුරු එන්න පටන් ගත්තට පස්සේ සම්ප්‍රවාහය ඔය ඇතිවීම නැතිවීම මේක තේරෙයි ඒක ගැන කලබල වෙන්න එපා. ඒ නිසා ආස්වාස් ප්‍රසවාසයේ බලනකොට අනික් ඇඟිලි වල මේ කන්සිලු වල ඇස් වටේ දැනෙන දේවල් එකක්වත් ප්‍රතික්ෂේප කළ යුතු දේවල් නෙවෙයි ඒක ඇත්තටම කයේ සිදුවෙන සතියට හොඳ නිදර්ශන සතියට හොඳ අරමුණු සතියට හොඳ ආලම්බන. ඉතින් ඒව තෝරන්නේ කයට හිත ගන්න බැරි නම් තමයි අපි ඒවා හොයා බලන්න ඕනේ මේ සේරම තමන්ට ලැබිච්ච වර්තමාන මොහොතේ ඉන්න එකට සතියට ලැබිච්ච සන්තෝෂමක් එහෙම නැත්නම් ප්‍රසාදයක් විදිහට සලකලා කටයුතු කරොත් මේ තොරතුරු වැඩි වෙන්න වැඩි වෙන්න කවදාවත් බාධා වෙන්නේ නැහැ. ඒ නිසා භාවනා කර කර යනකොට අපි හිතා ගන්න බැරි තොරතුරු රාශියක් එන්න පටන් ගන්නවා. ඒවට අනදර කරන්න එපා. ඒ අතරමැද අරක පේන්නේ මේක පේන්නේ කියලා චෝදනා කරන්න යන්නත් එපා. ඒ දෙකෙන්ම භාවනාවේ සෞඛ්‍ය සම්පන්න වර්ධනේ බාධා වෙනවා. මතුවෙන සියල්ලම එහෙම වෙන්න අරින්න එකක්වත් ප්‍රශ්න කරන්න එපා. ඇයි මේක ආවේ නැත්තේ කියලා ප්‍රශ්න කරන්නත් එපා. එතකොට භාවනාව බාධාවකින් තොරව යන්න පටන් අර ගන්නවා. මේ පුංචි පුංචි දෝෂ මහා ලොකු දෝෂ නෙවෙයි. නමුත් මේ මත්ින්වත් වැඩෙන භාවනාවට බාධා කරන්න එපා. අවසරයි ස්වාමින් වහන්සේ මෙවර වැඩමුළුවේ වෙනදාට වඩා සතිමත් සක්මනක යෙදෙන්නට හැකි වුණි. මා සක්මන ආරම්භයේ පා එසවීම, යැවීම, තැබීම ලෙස සක්මන කරගෙන යන විට එය ක්‍රමානුකූලව පොළවේ ස්පර්ශ වන බව හා සිහිල් ලිහිල් වන බව පමණක් වැටහි. විවිධ ධර්ම කරුණුද සක්මනේදී සිතට ආවත් සිහිය මූලික කමඨාණේ පවතී. නමුත් ස්වාමින් වහන්සේ සිතේ සිතුවිලි හැදෙන හැටිද විටින් විට පෙනේ. සක්මනක් නිර්මාණය වන්නේ පා එසවීම, යැවීම, තැබීම ලෙස වගේම භවයක නිර්මාණයද සිතවිල්ලෙන් සිතවිල්ලට මාරුවන නිසා මාරු වීම නිසා සිදුවන බව වැටහේ. පරයන්කයට වඩා පුළුල් අවබෝධයක් සක්මනේදී ඇතිවේ. සතිමත් භවයේ අගය කියා දුන්න ඔබ වහන්සේට දීර්ඝායු වේවා. සතිය දිනු වෙද්දී බොහෝ දේවල් මා සිතට කේන්ද්‍ර භාසුවේ. ඔබ වහන්සේට බොහොම පිං. තෙරුවන් සරණයි. කියන්නේ මේ මේ ප්‍රකාශය කරන්නේ අද්දකින් මදිව නමුත් අපි ඉන්නේ තව තව අත්දැකීම් ලැබෙන පාරකනේ. ඒ නිසා තව අත්දැකීම් ලැබුවොත් මේ ප්‍රකාශය තව පිරිසිදු වෙනවා. මෙහෙම විනිශ්චය කරන්න දෙන්නේ තව තවත් Taman කතා කරන දේවල් වල මේරිච්ච ගතියක් විනිශ්චය වෙනස්කම් සිද්ධ වෙනවා. ඒ නිසා මේක කෙරුවා කියලා හොඳ නරක කියන දෙයක් නැහැ. ඉස්සරහට අනිවාර්යයෙන්ම තා මේට වැඩි තොරතුරු ලැබෙනවා. තොරතුරු ලැබිච්චාම ඔයිටදී වෙනස් කතාවක් කියවෙන්නේ. ඒ නිසා අතරමඟදී ලියන්න තියෙනවල්ල ඔබ ඔබ බලන්න ඕනකමක් නැහැ. දිගට අත්දැකීම් ඇතුළට එන ප්‍රවාහය බාධා කරන්නේ නැතුව අනුග්‍රහ කරලා සැප කරනු සලසලා දීලා භාවනාව බාධාවක් බාධාකින් තොරව කරගෙන යන්න මේ ලැබිච්ච උනන්දු අදිෂ්ඨාන ශක්තිය ආයෝජනය කරන එක තමයි දක්ෂකම. සෙනසුරාදා හා ඉරිදා ප්‍රචාරය වුණු 87 වන වැඩසටහනේ මුළු කැසට් පැටියෙම මම සවන් දී ඇත. එහි මෛත්‍රී භාවනාවෙන් ඊට යහපත වන විදිය විස්තර කර ඇත. මෙය මට ඉතා ප්‍රයෝජනවත් විය. මේ ආකාරයටම මේ ධර්මදේශනා මාලාවේදීද දෝෂස් ධර්ම දුරු කර ගැනීමටත් ද්වේෂය පහ කර ගැනීමටත් මෛත්‍රී භාවනාව උපකාර කර ගන්නා විදිය ධර්මදේශනා මාලාවේදී දේශනා කරන ලෙස බැගෑපත්ව ගෞරවණීය ඉල්ලා සිටිමු. මේකේ තේමාව තීන්දුව කළා තියෙන්නේ ඒ නිසා මෛත්‍රී භාවනාවක් මේකට ඇතුල් වේද නැද්ද කියලා මට එච්චර විශ්වාසයක් නැහැ. කෙසේ නමුත් මේ දෝවචස්ස කරන ධර්ම වල මෛත්‍රී කියලා දුන්නේ මෛත්‍රී භාවනා තියෙන වංචනික බව. මෛත්‍රී ස්වරූපෙන් කාමේ වැඩ කරනවා. ඒක නිසා මෛත්‍රී භාවනා කරන්න ඕන වෙන්නේ ආනාපානේ කරගන්න බැරි මේ ආනාපානේ කරන්න පුළුවන්කම තියෙද්දී අරමුණ ගැන කල්පනා කරන්න ගියොත් ඒක මෛත්‍රී භාවනාවට කරන නිග්‍රහයක් අනදරයක් වඩටපත් වෙනවා. ඒ නිසා මෛත්‍රී ඉබේ එයි ආනපාන ඉවරනවා. ඒක 100ට 200ක් විශ්වාසයි. ආනපාන කියලා කියන්නේ මේ ශරීරයේ තියෙන ඒ ඒ වෙලාවේ හුස්ම ගන්න ප්‍රාණේ පවතින දේට කරන ගෞරවයක් ඒක තමන්ටම තමන් කරන මෛත්‍රියක් තමයි. ආනපානෙන් පිටේ ඉන්න හැම වෙලාවෙම තමන තමන් හතුරුයි කියලා හිතා ගන්න. ආනපාන චිත්තක්ෂණේ නැත්නම් එළඹ සිටි චිත්තක්ෂණයෙන් පිටේ ඉන්න හැම වෙලාවෙම ද්වේෂේ. තමන්ට හෝ අනුන්ට. නිසා ආනාපානේ ඉන්නේ එකම මෛත්‍රිය. ඉතින් ආනාපානේ ඉඳදී මෛත්‍රී ඉගෙන ගන්න හදනවා කියලා කියන්නේ මේ මාළුවේ ගොඩ එළියට ඇවිල්ලා විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ජල විද්‍යාව ඉගෙන ගන්න හදනවා. ප්‍රොෆෙසර් කෙනෙක් හම්බෙලා කියනවා මට ඔබතුමාට තියෙන ජල විද්‍යාව මේ මාළුවා වතුරින් උපදිච්ච එක. ගොඩ ආපුවම ඌ ගැහෙන ඌට මොකුත් කරගන්න බෑ. ඒක කරනවා වෙනුවට විශ්වවිද්‍යාලය යන්න හදනවා මේ හයිඩ්‍රොලොජි ඉගෙන ගන්න. ඒ නිසා මේ ආනාපාන ඉගෙන ගන්න හදන්නේ මේ මෛත්‍රිය කරන්න. එතකොට ආනාපානෙ නිකම්ම සම්පූර්ණ වෙනවා කියලා හිතා ගන්න. මේ වෙන කාට හරි තියනවද සතිවාරි ප්‍රකරණ ඉස්සලා වෙන කිව යුතු කළ යුතු දේවල්? අවසරයි ස්වාමීන් වහන්සේ සමහර වෙලාවට පරියංග භාවනාවේදී ඇහින්නේ මයික් එකට පරියංග භාවනාවේදී මේ පිම්බීම හැකිලිම් බලනකොට ඒක නිකම් මේ බොඳ වෙලා ඒ කියන්නේ ඒ ස්වરૂපේ පේන්නේ නැති ගතියක් එනවනේ. ගොඩක් වෙලාවට නිකන් වික්ෂිප් ඒ කියන්නේ මේ පිම්බීම හැකිනම් මොකක්වත්ම දැන් නැතුව මහා පටලැවිල්ලක් වගේ වෙලා අර ඔබ වහන්සේ දා පහුගිය දවසක දේශනා කරපුවාගේ අර ටීවී එකක අර ගොඩක් තිත් තිත් පේනවා වගේ බොහෝ වෙලාවට ඒක ගොඩක් පටලැවිල බොහොම අමාරුවෙන් ඊට පස්සේ පිම්බීම හැකිලිම ඒ වගේ සැකයක් එනවනම් ඒක වෙනාට තමයි කියන්නේ. එතකොට තමන් මේක ආනපනින් ආව පැටලවිල්ල මේක පිම්බි මේක පැටලවිල්ලක් මුකින් හරි වෙන්න පුළුවන් මම ඉඳගෙන ඉන්න බව දන්නවද කියලා දැකලා දන්නවනම් Tamanට තේරෙයි ඒකෙන් තමයි මේ පැටලවිල්ල සුද්ධ වෙන තැන. එහෙම නැත්නම් පැටලවිල්ලෙන් ඇති වෙන සැකය දුරු කරන්නේ මම ඉඳගෙන ඉන්න බව දන්නවනම් ඒක ඇතුළේ නෙමෙයි. ඒ නිසා මේ වගේ සැක ඇත්තටම කියනට තකාවට කමන්න ඉදිරියට කඩාගෙන යන්නේ. බැරි නම් යන්න බැරි තරම් සැකයක් එනවනම් ඉන්නා බව දැනගන්න නැත්නම් ඉරියව්වට හිත දෙමිල්ලෙන් තමයි සැකේ දුරු කරන්නේ. මේ සැකේ දුරු කිරීම කාලේනාස්තියක්. ඒ වගේම අර ඒ අපහසුතාවයේ විඳගෙන යන්න පෞරුෂත්වයේ මදි නිසායි සැකේ මතුවේ. ඒ වෙලාවේ අපහසුතාවයන කඩාගෙන යන එකයි තියෙන්නේ. එහෙම වුණාට පස්සේ ස්වාමීන් වහන්සේ මේ ඊටාම ක්ෂණිකයෙන් සියල්ලම නැති වෙලා ගියා. ක්ෂණිකයයි ඒක කියනවත් තරම් බැරි වේගයක්. ඊට පස්සේ ඉතාලම ශනිකේ මුකුත්ම නැතුව ඒ නාසනෙත් එක්කම එහෙම ඉහළට යන සබ එහෙමනම් ඒක වෙසලා ගත්ත සුභාසින්තනයක් බිම්බි මැකිනට හම්බෙන් ගිහිල්ලා හෝ ඒ කාරා ඉක්මනටම අර වගේ සක්‍රීය චිත්ත tattවකට එන්න පුළුවන්. ඊට එදෙන්දී සැකේනවා. ඒ සැකයක් ආවා. ඒ සැක එනවනම් ඒ කියන්නේ මගේ පෞරුෂත්වේ නෑ. වීරත්වේ නැහැ අලුත් දෙයකට ලෑස්ති නැහැ මේ නවතීකට කැමති නැහැ එහෙනම් කරන්න තියෙන්නේ තැකේ දුරු කරන එක විතරයි එතන කරන්නේ නිවන ලබන එක නෙවෙයි කයට හිත දාලා ආයසරයක් ඉස්පාසු ආරම්භ දෙනවා නමුත් අනිවාර්යම නෑ ඒක අර සැකේ පිටින්ම යන්න තරම් පෞරුෂත්වයක් තියෙනවනම් මේක භාවනාවේ ඥානයක් එළියට මෙන වෙලාවක් ඕන දෙයක් වෙච්චම මං යනවා කියනවනේ දෝෂයක් නෑ අනේ හිස් බවදී අර හිස් බවක් දැනුනේ මට මුකුත්ම නොදැනී බව ඒ වෙලාව තමයි ගැස්මක් කාව එකපාර. ඒ ඒව ඔක්කොම කාගෙන යන්න පුළුවන් නම් ඒ කියන්නේ ආ සැක කරන චරිතයක් නෙවෙයි කඩාගෙන. ඒකේ දෝෂයක් නැහැ. නමුත් ගුරුවරයෙක් වශයෙන් දැනගන්න ඕනේ භාවනා කරන සැකයක් ආවොත් මොකද කරන්නේ? අර පටන් ගත්ත මූල කර්මස්ථානයේ තියෙන කය එහෙම නැත්නම් ඉරියව්ව ඉරියව්වට ඇවිල්ලා තමයි අර තිබුණු චකිතේ බය දුරුවන් කරන්නේ. හැබැයි ඒක කාලේ නාස්ති වීම. ඒ කියන්නේ Tamanට ඉදිරියට යන්න කොන්ද බලන නැති ගතියක් මේකේ තියෙන්නේ. නමුත් ඒ එහෙම වුණොත් දෙන්න උත්තරයක් තියෙන බෑ. උත්තරේ තමයි එහෙම වුණොත් Taman ඉන්න ඉරියව්ව දන්නවනම් අරකට උත්තර ලැබෙනවා. ටික දවසක් ඕක දෙකක් තුනක් කාට පස්සේ වෙනවා අරක කෙටි මාර්ගයක් නම් ආපෙකදී කඩාන එන එකයි කරන්න. අවසරයි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම මේ වැඩසටහන සම්බන්ධ වෙලා ආපු දවසේ ඉඳලා මට පොඩි ප්‍රශ්නයක් තිබුණා අහන්න අනිත් අයට දෙන පිළිතුරු වලින් මම ටික ටික ඒක නිරාකරණය කරගත්තා. නමුත් මම ඊට වසර 20කට විතර පෙර ඉඳලා භාවනා කරලා තියෙන්නේ. ඒ භාවනා කරන අතරතුරේදී මට හොඳින් මගේ කයින් සිත වෙන් වෙලා යන ආකාරයත් මගේ සිරුර කැඩිලා බිඳලා යන ආකාරයත් මට දැర్శණය වුණා. භාවනාවට තියෙන ආසාව නිසා වැඩි දියුණු කරගෙන හිටියා. ඒ අතරතුරේදී භාවනා කරනකොට කවුරු හරි ඇවිල්ලා භාවනා කරන වෙලාවේදී කොන්දට ගහලා භාවනා කරන මාව විශ්ීලා යනවා වගේ එකක් දැනෙනවා. දැන් ඊයේදිත් මෙතන භාවනා කරනකොට මට ඒ වගේ යමක් දැනුණා. මම ওই ටිස්සින් භාවනා අන්නතර කරලා හිටියා ටිකක්. කරන්නම නැතෝ ඊයේත් ඒ වගේ දස් සිද්ධ වුණා. මම මෙතන මොකද කරන්න ඕනේ කියන එක යාලා දැනගන්න. ඉතින් ඒකට නැගිටතර පස්සේ තේරෙනවද ඇත්තටම කවුරු හරි කරපු දෙයක්ද නැත්නම් මනසෙන්ම හදාගත් එකක් කියලා දෙහිතෙන්නේ. මම හිතනවා සමහරට මේ අහල පහල හිතුවේ අපි මේ මාසල දැක්කලා දන්නේ නැහැ. ඇහැරලා හිතන සමහරට දකින්න පුළුවන්. මොකද මම තල් වෙලා තියෙනවා. හරි. නමුත් ඒක කවුරු හරි ගහලාද නැත්නම් කයින්ම ආපු එකක්ද? කවුරුර පයින් ගහලාද ඇත්තටම නෑ අතින් තල්ලු කරා වගේ එකක් ක්ෂණික සිද්ධ වුණා. අපි අතින් තල්ලු කරලාමද නැත්නම් මේ හිතට ආපු එකක්ද මේ? නෑ සෝනස තල්ලු කරා වගේ තමයි දැනුනේ. වගේ හරි මං කියන්නේ තල්ලු කරලා ජීප් දැක්කද තල්ලු කරන එක නෑ. ඉතින් එතකොට Tamanට හිතෙනවද මේක මනසෙන් කරගත්ත දෙයක්ද නැත්නම් ඇත්තටම කවුරු ඇවිල්ලා තල්ලු කරලාද? සෝනස එතෙන්ද මට දැනුනේ මම භාවනා කරගෙන හිටියේ මේක කොහොමද අදහසක් තිබුණ නැහැ දැනෙනවා Taman අසහියෙන් ඉන්නේ. මේ ශනික මේක සිද්ධ වුණා ඔහම තල්ලු කරන එක දිහා තමයි යන්නේ. කෙනෙක් දැක්කේ නැහැ, පුජලෙක් දැක්කේ නැහැ. ඒක නිසා අපිට කියන්න බෑ මේ සැලසුම් කරලා කවුරු හරි මේ භාවනා කඩන්න ගැහුවපයි ගිහිල්ලා කියලා කියන්නේ. නෑ නෑ ස්වාමීන් වහන්සේ. ඒක සුද්ධ කරගන්න ඕනේ. එහෙම නැත්නම් අපිට යන්න බෑනේ. ඊට පස්සේ පේනවා මේ ඇඟේ මේ වගේ කම්පන චංචල අනිශ්චිතතා එනවා. ඒ හැම එකකින්ම පෙන්වන්නේ මේක උඹට පාලනය කරන්න බෑ. නමුත් අපි ඒක අපි බන්න ගන්න අපිට පේන එක තර්ජනයක් විදිහට අපිට පේන එක අවාසනාවන්ත දෙයක් විදිහට භාවනාවට බාධාවක් විදිහට. මේකට හේතුව මං බලාපොරොත්තු වෙනවා භාවනාදී මෙහෙම දේවල් නොවිය යුතුයි කියලා. එහෙම දෙයක් බුදුහාමුදුරු කියලා නැහැ. ඕනම දෙයක් භාවනාදී වෙන්න පුළුවන්. එහෙම වෙනකොට ඉස්සල මේ මෑණියගේ ප්‍රශ්නේ වගේ තමන්ට තියෙන නැවත හිත කයට ගන්න පුළුවන්. ඒ කියන්නේ ඉන්න ඉරියවට ගන්න පුළුවන් නම් තමන්ට තේරෙනවා ඒක හානියක් වෙලා නැහැ. දැන් එතෙල්ල යන්න පුළුවන් නේ. නමුත් මේ සලකා බැලීම කරන්නේ මේ කයේ තියෙන බලාපොරොත්තු නැති කම්පන චංචල නিত্য සංඥාවේ අධිකකම නිසා මේ අනිත්‍ය පෙන්නකොට ප්‍රතික්‍රියා කරනවා. ඒකට ලෑස්ති වෙලා ගියොත් නෑ මේකටත් වැඩිය අනිත්‍ය දේවල් වෙන්න පුළුවන්. ඒක නිසා මේ තියෙන්නේ තිබියේවා මැරෙන්නේ මැරියෝ කයට මොනවා වුණත් කමක් නැහැ කියලා ගියොත් තමන්ගේ හිත එන්නේ එන්නේ එන්නේ ප්‍රතිශක්තියක් වැඩෙනවා. එහෙම නැත්නම් අදිෂ්ඨාන ශක්තියක් වැඩෙනවා. මේ කයට තියෙන ආසරේ නෙවෙයි මට තියෙන්නේ මේ කය මට අයිති දෙයක් නෙවෙයි. මම මේ දෙකල් හිතන්නේ මේක නීත්‍ය සුඛ සුභ ආත්ම දෙයක් නේ. නමුත් මේකට ඕන වුණොත් ඕනේ දැඟලිලා දඟලන. දැන් පිස්සු වෙච්චි මිනිසයා පුදුමාකාර දැඟලිලා දඟලනවා. නමුත් එයාට ආසාවට නෙමෙයිව කරන්නේ. ඒ මනසේ තියෙන ක්‍රියාවලිය. අපි ඒක දකින්නේ අභාග්‍යයක් විදිහට, ඒක දකින්නේ අමලියක් විදිහට කරදරයක් නම් අපිට බීතිකාවක් ඒ වගේ මේක පිළියම් කරන්න ක්‍රමයක් හිතෙනවා. ඒක වෙන්න පුළුවන් දෙයක්. භවනාදී ඔයිට බැරිය දේවල් උනත් වෙන්න පුළුවන්. ඒ නිසා මම වෙච්ච කිසිම දෙයකින් බාකේ අකුසල් සිද්ධ වෙන්නේ නැහැ. අකුසල් වෙන හරියක් වෙන්නේ කරපු දේවල් වලින්. ඒක බලන්න කවුරු හරි මේක කරාද කියන එක මම දැන් තහවුරු කරගන්න ඕනේ. මම මේ භාවනා කරන තරහෙන් කවුරු හරි තල්ලු කරා. ඒ වෙනත මට ඕනකම තියෙන්නේ නෑනේ. එහෙමනම් මේ ගැන විනිශ්චය කිරීමට හෝ මේ සාකච්ඡා කිරීමට අයිතියකුත් නැහැ. මොකද සිද්ධ වෙච්ච දේ. මේ විදිහට යන්න ගත්තොත් අපේ ජීවිතේ 99%ක්ම ප්‍රශ්න ඉබේ සිද්ධ වෙන දේවල් හැබැයි අපි හිතනවා අල්ලපු ගෙදමිනියා හුණියම් කරලයි කියලා. ඉතින් මොනව කරන්නේ? අවසරයි ප්‍රසන්නස් වටෙන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා කියන්නේ ඔය ඉස්තරින් භාවනා කරනකොටත් මේ සමාධිය නැගිටින ගතියක් මේ ඇඟ චලනය වෙන ගතියක් අරගෙන ගතිය තිබුණා. ඒ වගේ මම වැටිලා තියෙනවා නිකන් ඒක මොකක්ද දන්නේ නැහැ කම්පණයකින් වගේ වැටෙන වෙලාවල් තිබිලා තියෙනවා. එතකොට අපි ගුරුවරයා ළඟ හිටිය භාවනා කරනකොට ගුරුවරයා නැතුවත් මම භාවනා කරා. ඒ භාවනා කරන අවස්ථාවේ තමයි ඒ දෙසරයක් ඔයගේ තල්ලු කරනවා වගේ එකක් දැනුනේ. ඊට පස්සේ මම භාවනාව නතර කරලා තිබුණා ස්වාමීන් වහන්සේ. දැන් ඊට පස්සේ දැන් මේ නැවත පටන් ගන්නකොට තමයි මට ওই දේ සිද්ධ වුනේ. මම ඒකත් එයාට වරම හිතලා මට අයින් කරගන්න පුළුවනේ. නමුත් මේක ඉදිරියට දිගටම පවතීද කියන එකයි මට දැනගන්න ඕන තියෙන්නේ. දිගටම පවතීද කියන පවතිනවා පවතිනවා. ෂුවර් සංසාරේ ඉන්නක ඕල්ම. අපි ලොකු සංසාරේ ඉන්න කාලේ කියනවා 1911. අයිතන 13 වෙන්නේ නැති. දේ ස්වාමීන් වහන්සේට අවුරුදු 13 නේද කොහෙද? පැවිදි වෙලා ගමේ පන්සලක ඉඳලා පස්සේ අරණියට ගියාලු ඇති වැඩක් නැහැ බා මේ වැන්සලේ වැඩේ වෙන්නේ නැහැ කියලා. අරණියට ගියට පස්සේ ආවොල ඒ ස්වාමීන්සලාගෙන් අවසරයි ස්වාමීන්ස මං ආවේ භාවනා කරන්න. අනේ නම මෙහි කෙරෙන භාවනාවක් නැහැ. අපි මේ කරන්නේ චතුරාර්යක භාවනා කරනවා වන්දනා කරගෙන ඉන්න ටික විතරයි කිව්වලු. ඉතින් කිව්වලු එහෙම කරන ස්වාමීන්ස ගමේ පන්සලෙත් මං කරා. මට භාවනාවක් කියලා කවුරුත් දන්නේ නැලු. ඊට පස්සේ ලොකු ස්වාමීන්ස කියලා භාවනා ශාලාවේ නෑ මේ පිරිස වන්දනා කරලා ඉවරලා එළියට ගියාට පස්සේ බෝධින්නාන්තේ ගාවට මේ හාමුදුරුවෝ ගිහිලා බාගබිත්තිට හිට වෙලා භාවනා කරලා දන්න භාවනාවක් නැහැ. පොඩි කොල්ලා දැන්. තාමනීර. එහෙම ඉන්නකොට දැන් අර සද්දෙත් ඇහෙන ඔක්කොම නැතු ඉන්නකොට බල්ලෙක් ඇවිල්ලා අත් දෙක දෙපැත්තෙන් තිබ්බලු කොට්ට පිටිය උඩට ගිහලා මූණ ඉස්සරහා දාගෙන දිව එළියට දාගෙන කරගෙන බලන් ඉන්නවලු. දැන් ඒක පාඩ පොඩි එකනා කවුරුත් පලාතක නැහැ අනික් කට්ටිය ඔක්කොම එහි ගිහිල්ලා. ඒක පාඩ ඇඟ හීතල වෙලා ගියාලු. එන්නකොටම කල්පනා වුණාලු මම මේ වෙලාවේ දැන් බය වුණොත් මේ බයත් එක්ක නැගිටින්න ඕන. ඒ නිසා මං කරබන ඉන්නවයි කියලා මේචල් ටික වෙලාවක් ගියාට පස්සේ ඒක තේරෙනවලු ඒක මනසින් ඇති වෙච්ච එකක් කියලා. ඊට පස්සේ ලොකු සංජය අපිට කතා කරන 88යි වයස. එදා මම බය වුණා නම් තාමත් එතන කිව්වා. එච්චරයි කියති. එහෙනම් තාමත් බල්ලත් එක්ක තාම ඒ වැඩ. මංගේ ගිය නිසා දැන් කියතයි කොහොම නේ උට වැඩි දේවල් එනවා. ඒ ඔක්කොගෙම කරන්න හදන්නේ කාය ජීවිතේ තියෙන අපේක්ෂාවට පොඩි කුත්තුවක් දාලා යන්නේ. ඌ තම්බන ගන්නේ තම්බන ගාපන් බැදගෙන ගන්නේ බැදගෙන ගාපන් කියවරසේ දෙසරත් තුන්සරක් හොල්ලලා බල්ල ඔය එනේ කවුනත් යනවා යන්න වැඩ නැහැ නේ ඉතින් තල්ලු කිරොට අපි ගණන් ගන්නෑ. ගණන් ගත්තොත් තමයි කෙලෙසයක් වෙන්නේ. ගණන් ගත්තේ නැත්තම් අපිව නලව ගන්න බෑ අපිට අපිව පටලවා ගන්න බෑ අපිව කුප්ප ගන්න බැරි නම් කවුරුත් එන්නේ නැහැ. මොන්න පිංසු සනිදාසෙත් තුල පණි. මට හිතන භාවනා කරනට ඇවිල්ලා කනත දෙකක් තල්ලු කරලා දාලා මොකද වෙන්නේ කියලා බලන්න ඕම් වෙනකොට. ඒ මම එව්වට නම් හරි මහසයි. හොල්ලලා දාලා බලන්න ඕනේ මොකද වෙන්නේ කියලා බලපන් කියලා. මේ කය මගේ කියාගෙන හිතාගත්තට පස්සේ කරන කෝලම් ටික මේක කන්‍යම් මරණ්‍යම් කියලා බය කරලා කරන කෝලම් ටික මැරෙනකම්ම බය කර කර ඉන්න. උඹ තම්බන කන්නේ තම්බන කමම බැදගෙන කන්නේ බැදගෙන දීලා බැලුවොත් ඔය මොකක්වත් නැහැ. මේක එක සැරේ යන්න බෑ. ටික ටික ටික ටික මුණ දීලා දීලා දීලා ගියාට පස්සේ දවසක් එනවා. මොනම දෙයකට හරි බය වුණොත් කෙලෙසයක්, බය වුණොත් මාරපාක්ෂිකයි. මේ බය වෙන්නේ තියෙන කායත ජීවිතයට යන්නේ. ටික ටික ටික ටික දෙන්න ගියාට පස්සේ ඒ බය ඇරෙනවත් එක්කම කෙලෙසේ නැති වෙනවා මායя නැති වෙනවා අමරණියත්වයටපත් වෙනවා. ඒක නැති වෙන්නේ නැහැ. හැබැයි ඊට පස්සේ අඩු වෙනවා. ඕකම එනවා ඔච්චර බය නොවී යනවා. ඊට පස්සේ දවසක කතා නොකර නිකන් ඉන්නවා. එතකොට ඇවිල්ලා ඇත්තට මේ කලබලෙත් නැතිලා යනවා. ඒ දෙකම එකමයි. එකම ප්‍රත්‍යুৎපන්නව සිද්ධ වෙනවා. අපි මෙතන විනාඩි 45ක පමණ කාලයක් ඉතුරුලා තියෙන්නේ. මේ සක්මණට තියෙනවන ප්‍රශ්න මේ ලිඛිතව දාන්න මේකට මේ සම්බන්ධ වෙච්චි සියලු දෙනාට පින් සිද්ධ වෙනවා. අපි මෙතනින් අපේ ධර්ම සාකච්ඡා නිමාව සටහන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.